දවස්වල දේශකයන් අනුභවන්සේ ශ්‍රී කල්යාණී සාමාජික ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා තිබූජ්‍ය කෝට්ටේසු දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ Thank you. තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඉක්කෝ අපි අපේ සූත්‍රයේ යතිංග කීවෝ කියන අත්තා ඒ ගාථාවට අපි ඉස්තර කරලා තියෙනවා මේ දාතාවේ වල ඊළඟ ජීවිතය දාතා කීපයක්. දෙන්නේ ධර්මයේ ඉස්තරය අර මෙදා සිද්ධාත් එක්ක අපේ ජීවිතවලට ඒක සම්බන්ධ කරගන්න. කරුණ දැන ගැනීමයි මේ අපි විකට ප්‍රයෝජනවත්. ඒකත් දාතාවල තනගෙන තනගෙන ගියාට ඒක වැඩක් වෙන්නේ නැහැ. කොහොමද අද කියන්නේ මේ ආර්ය සත්‍යයන් විභාවයයි. සම්බුද්ධීර පඤ්ඤෝන සුදේශාන. සංකා විසේ හොන්ති විසත්තමස්ස. නැතේ භවන්නත්තමෝ නාමය. ඉදම් සංගිනේ සතනම් පනිතං මේකේන සත්‍යේ යක්ඛිනෝ. කොහොමද කියන්නේ ගැටුම් දෙකීම සැපදී සිතෝසිය සැපදී ආදීහි අසන්ත සම්පිය සතුටෝ බෝ සතුන් සංගදානි ගෝවරු සත්‍යයන් අරිච්චපත් සිදුලයි ඒ දාතාවේ ඉතරයක් තියෙනවා ඒ කියන්නේ ඉන්ද්‍රියයන් ආපමෝන අද ස්ථාවර භාවයේ ඉස්සව මේ ප්‍රතිපත්ති ස්වરૂපය යම් කෙනෙක් හොඳවා ගැනීම ගැන කියනවා. එතකොට මේ විදහොන්දුරේලා මේ විදිහ සකස් කරපු චිත්ත වේගයේ පොඩි අර විසම ගති ලහා ගැනීමට අර කියන්නේ ඊවා වූ ලක්ෂණ ඇති සත්‍යයේ සකස් කරපු චිත්ත සත්‍යය ප්‍රමාණේ ප්‍රමාණي අ르ගෙන ලෝකෙ ඉතිරිපත් කරන බවයි. ඒක ඒකෙන් දැන්නේ අප තුලත් ධර්ම සත්‍යයක් ලබු වීමක මේ හා ප්‍රමාණ ඉන්ද ජීවිතයක ප්‍රමාණ ශක්තිය ඇති ඒ ප්‍රයෝජන ආකාරයෙන් මේ ගුණ ධර්ම ජීවිතයත් එක්ක ඉර කරගන්නවා. ඔබට මේ ඉර කර ගැනීමේදී විදීති ලක්ෂණය දෙන්නෝ ආ යෝගයේ අර අතුරුකමයි සත්‍යයෙන් ගතවන්නේ යෝගී සත්‍යයන් අරිට්ටයි. යම් කිසි කෙනෙක් නිරන්තරයෙන්ම දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන මේ හතර සමන්ගේ සිිතේ හැමදෙලෙම අවබෝධ වෙනවා නම් තමයි ඉන්ද සීල භාවයටපත් වෙන්නේ. මේ අවබෝධ වෙනවා කියන්නේ මොකද්ද? යම් කිසි සීලය ඉතත විදුන් ජල ස්වરૂපයක් පාවෝ. ඒ වගේම බලන් දුන්නේ එකක් එකක් විසාදුනේ පාවෝ. එතකොට අන්න අසවල් කාරණේ අසවල් කාරණේ පිළිබඳව මම මෙහෙම හිතපෝයි අලීමකින් දුක්ඛ වේදනායි අලීමකින් නිසකලා පිළිබඳයි මේ විදුමේ ඉන්නේ එතකොට එතන දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන්නේ මේක අත්කරන්න ඒ හේතුව නැති කරන්නේ ඒ ඒ කියලා කරන්න නම් මේ පිළිබඳව හරි දැකීම තියෙනවා. හැම කාරණයක් පුබම උමු තන්නේ. ඒකයි එතකොට තමයි අර කාලක භාවයක විසින් නිදහස් වීම ඒ ප්‍රතිපදාව හරියට හදවලා අන්න ඕක අපිට දෙන්න කියලා. තමන්ගේ සියකොලක් ගැන හිතන එක සිදුනොත් තමන්ගේ අයිතියක් ගැන හිතනොත් මේක සිදුනොත් මොකද මම මේ යෙතුන්නක් ඉස්පාසනේ මම මේකෙන් මතු බලාපොරොත්තු වෙන්නේ ඒක නිසා ඒක මට බර ඒ මතු බලා මතු බලාපොරොත්තු නෙවෙයි ඕවා කියනවා අවස්ථාවලදී පාවිච්චි කරන ලෙස අවස්ථාව විනිශ්චය වෙලා ඉතිව ගන්න සම්බන්ධයි. මෙතන ඉඳලා මේකට දෙන්නේ නැහැ. එතකොට ඒකේ හිම දැදීම නවත්තන්න තමයි ඇයිදන්නේ මොකක්ද? තාවකාලික ආපත් හම්බ කරන්න පුළුවන් ඒ වගේම කොයි විදිහේද සාලා යන්නේ කියලා බලන්න නැති. සත්‍යයක් වශයෙන් ඉතින් ඕකේ විලා අන්තිමේම නැහැ මේකම විචාරයේ අවස්ථාවේදී පාස්වෙන් නැතිව අන්න දුක්ඛ රමුදු නිරෝධ මාර්ගයෙන් ඔබට ඕකෙන් කරන හැම කර්මයක් ගැනම විමසිල්ලේ ඒ ආකාරයෙන් තමයි මේ සත්‍යයේ පිටත් එක්ක කරන්නේ ඔබට ඊයකට බුදුහාමුදුරේ ඒ ආර්ය සත්‍යාවේ උභය මේ යමකිරි එනිති නිද්දෝෂ සත්‍ය හතරක් ආ නිද්දෝෂ සත්‍ය හතරක් මේ ආකාරයෙන් දෝෂෙදී පැහැදිලි ඒ කියන්නේ මොකද්ද? ගම්බීර කන්නේ ඒ ඉතාම ගැඹුරු නේ ගැඹුරු පරිච්ඡේදය යුක්ත දෙක්ක නිසා ඒ විදිහේ ලෝක දුක්ඛය සංසිඳනය කරලා හොඳට දේරුම් කරගන්න හම්බුනේ ඒ ප්‍රඥාවෙන් එකක් ගන්න නෙමෙයි ඒක උන්වහන්සේ මනාව එසේ සිතා. ඒ උන්වහන්සේක අභියතය. අභියතය දේශනා කළා. අභියතයේදී කොහොමද? අභියතයේදී මේක බුද්ධ දේවස්තමෝනේ විස්සත් මේකේ හේතුන් නරලක්තමෝනේ විස්සත් මේ හේතු නරකවන්නේ මෙහෙමයි කොහොමද මොකක්ද ඒකේ මතු බලාපොරොත්තුක් තියෙනවා ඒකයි නැති බලාපොරොත්තු තමයි මේ මාර්ගය. එතන මේ බලාපොරොත්තුව මතුවෙත් නෙවෙයි වර්තමාන බලාපොරොත්තුවක් විතරයි. මේකෙන් මුලින්ම කියන්නේ. අන්න හේතුව, දුක්ඛන හේතුව බලන හැටි බුදුහාමුදුරුවෝ සදාන්නා. මේකෙන් තේරෙන සිතේ සිතයි. මනෝවයිදේ කියන්නේ. අපිට කිසිම හොඳියක්. Thank you. ඊළඟට කියනවා වදානවා හිංසා පිටේ කොන්ති දුක්ඛමත්ත මේ අවස්ථා මේ සති දේශනාව සාදන්නේ ඒක තමන්ගේ යම් තරමක ක්‍රියා සිදෙනවා මේ සෑම ක්‍රියාවක් අතර ක්‍රියාවේ කියන්නේ සිත් විදියට ක්‍රියා යාර පැත්තට බලනවා මේ පැත්තට බලනවා ඒක අහනවා මේක අහනවා ඒ කෙලෙස් ක්‍රියාව. ඒ ක්‍රියාවල් ඇත්තේ හැම අත්තකම අර දින විශේෂයි. මුත්තකමද නිවෝදවා. මේ මේ විශේෂණ කොටස් පිළිබඳව දෙවි යම් කිසි කෙනෙක් භූතත්වයක් ප්‍රමාද නොවි ප්‍රමාද නොවි ඒ ක්‍රියාවේ යෙදෙන මතේ බවන් අත්තමං ආන්ද ඒ මොකද කියන්නේ මේ කියන්නේ අප්‍රමාද ස්වરૂපේ අර චතුරාර්ය ආර්ය සත්‍ය හතර යම් කිසි කෙනෙක් ඔය ආකාරයේ ප්‍රමාද නොවි ඒ හිත ඇතුලේ ක්‍රියා කරන තැනට ක්‍රියා කරන තැන එහෙමම කරන තත්ත්වෙ කුරුකලොත් මේ තනත්තා අතවින් භවයක් හම්බෙන්නේ අපේ භවං අත්තමන එහෙම රටවින් භවක් භවයක් ලැබෙන්නේ නැති ඒ පුද්ගලයා ඒකාන්තයෙන්ම මාර්ගයෙන් ඵලයට වැටිලයි කියනවා ඒක. මොකක්ද මාර්ගය? සෝවාන් මාර්ගය ඵලයේදී සෝවාන් ඵලය. සෝවාන් ඵලයේපත් වූ කුජලයාට අර කියන වර්ගයේ අයිතිවාසිකම කියන්නේ භවයක් භව අතකට අත පහු කොල්ලා අටවෙනි භවයට යන්නේ නැහැ. ඒ භව හතෙත් කොහොමද? ඊටාම සැපෙන්නේ. ඒ දුක් විදිහ නෙවෙයි දුක කියන දෙයක් සුඛ විදිහට ඒ කාම භවය කාම භවය නෙවෙයි ත්‍රිවිධ භවයම වාරත අටවෙනි වාර කියන්නේ. ඒක දැන් මේ බුදුහාමුදුරුවෝ මේ කියලා මේ පෙන්වන්නේ මොකක්ද? දැන් ඉස්සරහම හනුර කරන්නේ මොකක්ද? ඔය විදිහට ඔය පුරාපු ධර්ම ඒ ආකාරයෙන් පිළිච්ච බව හිතනකොට ඒවාට අයිති තරංග සතහන් ක්‍රියා කරමින් ඒවාට අයිති චිත්ත ස්වરૂපයම කියලා ඒවාට අයිති තරංගය සිදුවන ඒකයි විදෝන්දියේ තියෙන්නේ ඒ අනුන්ගේ කරදරයක් විදහස් කරන්න උන්වහන්සේ ලෝකෙට බලපාපු හැටි එතකොට අපේ ජීවිතවලට මේක යොදන්නේ අපේ ජීවිතවල තියෙන මෝස ඉස්සෙල්ල අරගෙන අපිටත් කවදා හරි පුළුවන් මේ අනුන්ගේ දෝෂත් අපේ ගැනීම තුලින් වර්ධිතුවම් දුරුකරපු කුමාලික හේතත් එක්තරා ප්‍රමාණයකින් ලෝක ජාතකයි. ඉස්සෙල්ලම ආත්මහත්ය ඊළඟට තමයි පරාර්ථය කරන්න පුළුවන් වෙන්නේ. ඉඳන්නේ කියලා දන් දෙන්න බෑ. තමන් පොතක් කියලා වුණා අනිත් දන් දෙන්න බෑ. ඒකයි ආත්මාර්ථේ ප්‍රධාන කරේටි කියලා අපි කියන්නේ. ලෝකෝ කියනවා පරාර්ථය ගැන අපි විතරක් කියනවා ආත්මාර්ථයයි කියලා. උකටත් ඔතන පෙන්වන්නේ ආත්මාර්ථය ඉස්සෙල්ලා සකස් කරන්න ඕන ඊළඟට තමයි පරා. ඊළඟට සහ වස්ස දස්සන සම්පදාය. එතකොට එතෙන්දී මේ භාෂාවෙන් විස්තර කරන්නේ මොකද්ද? ඒ විදිහේ චිත්ත ශක්තියක් යමෙක් ඔය විදිහේ ක්‍රියාමාර්ගයකට දැස්සන රක්ත කියන්නේ ඒ ක්‍රියාමාර්ගයට දැස්ස පුද්ගලයා දර්ශන සම්පදා එයාගේ දර්ශනය එයාගේ දර්ශනය ඉතාම පැහැදිලි දර්ශනයක් බවට පත් වෙනවා ඒ මොකද පැහැදිලි දර්ශනයක් කිව්වේ ධර්මයේ වටා පිටාවේ අනම්මනම් පිළිබඳව කිසිම සිතිවිල්ලක් පහළ වෙන්නේ නැහැ. ඒ බාහිර කිසිවක් පිළිබඳව. ඒකට හිතෙන්නම මේක. ඇයි? මේ ලෝක දහතිය කලින් ආශ්‍රය කරපු එකකින්වත් ඒ තරම් රසවත් හැඟීමක්. රසවත් ආස්වාදයක්. ඒ වගේම රසවත් ඉඳ ගැනීම. අවදාක්කත් හම්බුනේ. දැන් අර තියෙන මට්ටමේ සිට පරිහරණය කරන සිද්ධිලාට ලැබෙන රස ආස්වාදයේ දෙන සිසුවකින් ලැබෙන නිසා එයා ඒකටම අවනත වෙනවා එයාගේ සිටි විශ්යල්ල මේකට ආරෝපණය වෙනවා එතකොට ඒක නිසා යාගේ දර්ශනය දර්ශනය කියන්නේ ඉතාම පැහැදිලිව යා ඒක දිහා විතරයි බලන්නේ. දැන් මේ සිත් ශක්තිය කොහොම මොනවාද? ආ ක්‍රියාකාරීත්වය කොහොමද? ආදී වශයෙන් ඒක විතරයි යා බලන්නේ මොකද අනිත්‍ය බලන වැඩක් නෑ කියලා හොඳටම යාට වැටුනේ. ඒක මේ දර්ශනයේ සුදුමයක් පේනවා. එයා ළඟ තිබිච්ච ප්‍රධාන ධර්ම තුන. කාය සුද්ධම්ම ජහිතා බව. මයිලඟ තිබිච්ච විෂම වර්ගයේ දුර්ගීමත මූලික වශයෙන් ක්‍රියා කර සිටින තුනක් ධර්ම විසිත පහළ. මේ ඔක්කොම පහ සිටි පහ වීමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ මොනවද? සක්කාය දිට්ඨි විචිකිච්ඡිතං. සීලබ්බතං වාපි යදද්දිති. ඒ කියන සක්කාය දිට්ඨි විචිකිච්ඡාව සීලබ්බත පරාමා. මම කන්නේ කියලා හැඟීම මම කන්නේ කියන හැඟීම ඇතිරිලා ඒවා ධර්මවල බලපෑමයි ඒ ධර්මවල ශක්තිය ධර්ම ඉදිරිපත් කරන හැටියට ඒවා කෙරෙනවා කියන හැඟීම ගත්තා එතකොට සමන් කරන්නේ කියන හැඟීම දිවිල විචිකිච්ඡ එතකොට ජීවිතේම සැකෙන් යුක්තවයි පාවිච්චි කරලා තියෙන්නේ. මොකද්ද? කිසිම දෙයක් හරියටම ඉස්තියෙන් ප්‍රතිපාවිච්චි කරලා නැහැ. මේකෙන් මට සැප විඳිනවා මේකෙන් මට දුක ලැබෙනවා කියලා කිසිම තීරණයක් ඇතුව නෙමෙයි කළා තියෙන්නේ. දැන්නට පස්සේ ලැබිච්ච බව විඳවලා තියෙනවා. දැන්නේ සැකෙන් ස්ථීර පදනමක් නැති විදවන්නේ ඒක ඒ ශබ්ද පදනමින් තමයි. ඉතින් ඒකට දැන් මේ සෝහම් ඵලයට ප්‍රතිච්ඡ මේ උත්තරයන් තේනවා. අර කිසිම සැකයක් නැහැ. මම බැලුවත් ඇහුවත් ඒ වගේම ආඥානීය තරස්සෙින්ද ස්පර්ශ කළත් කොයි එක ස්පර්ශ කොයි එකද මට නම් අවදාසක් දුක. මට පුළුවන් ඕන එකක් දිහා බලන්න කිසිම. ඒක ස්ථීර වශයෙන් මට සැපයි. කුණු කොටක් දිහා දැක්කත් කුණු කොටක් දැක්කත් රත්තරන් කොටක් දැක්කත් මට තියෙන්නේ එකම සැප. රත්තරන්ගේ කියලා වේගය වැඩි වීමක්වත් ඒ වගේම කුණුයි කියලා සැලමිල්ලක් අම්මේ. අන්න මගේ දැන් සැකේ දැන් නැහැ. ඒ කවුරුත් දුන්න එකක් නෙවෙයි. එයා විහිින් ජීවිතය ඇතුළේ විවිධ කුණු වෙලා ඒක සුද්ධ කරගත්තට පස්සේ එතනින් මතුවෙච්ච අයිතිය ඉතුරු හරියේ සීලබ්බතං යදද්දි කිංචි බාහිර ලෝකේ බාහිර දේ ආශ්‍රය කරගෙන උදව්වක් සැප විඳීමට දරුවා වූ උත්සාහය හැම මොහොතකම අසාර්ථක වෙනවා අසාර්ථක වෙනවා ඒකවල දැන් මම කරන්නේ මොකද්ද මේ නොයෙකුත් නොයෙකුත් වෘත්ත සංවරණයේ පිටින් මම ඒවත් එක්ක ආශ්‍රය කරනකොට දුන්නා විනා වුණා ඇම්බ වුණා ඔලුව පාත් කළා ඈ පැහැදිලි දුන්නා. නොයි වතාවත ඒවා කොම සීල උත්කේ දෙක පැලකේ. මෙන්න මේ ඉක්මන මෙහෙම ඉක්මනදෝ. එහෙම ඉක්මන. ඒත් මෙන්න මේ ආකාරයයි දෙන්න ඕනේ. ආදි වශයෙන් මේ නතර නතුණා දැරිතෙන් අන්තිමට මේ උත්තරයට කියනවා මම මේක දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ කාරණා තුල හිත ඇතුලේ විශ්ලේෂණය කරමින් ඊට අනුව සිත යෙදීම නිසා මට උනේ මොකද්ද කිසිම දෙයකින් බාහිරින් මට සපස් වුණේලා නැහැ ඇතුලින්ම පේනවා ඇතුලින් සැපේ නොකියන කියන්නේ දුක් නිස්පාදනයේද තිබිච්ච ඉඩකඩම නවත්තලා දැම්ම. හත්කල දැම්ම නැතිව. මේ නැතිවෙච්ච බවට සාක්ෂි තියෙනවා මේ සපමයිමයි පිටේ. සපමයි පිටේ. කොමිනර්නවා, දීගලනවා, වෛශ්‍යවත් තියෙනවා. ආරංචි වෙනවා පේනවා. කලමිල්ලක් අර සන්තෝෂ මට්ටමේ වෙනවා. සතු අපායිත විපමුක්තෝ එයා දැන් ඉඳන්ගෙන මොකක්ද ඉඳන්නේ මට තිරිසන් පෙරේ අසුර නේරයි කියන චිත්ත මට්ටම් ගණන මේ අය හතර වර්ගෙන් තමයි මම දුක් විඳින්නේ ඒ තැන් වලට දිවිලා නෙවෙයි මේ මිනිස් ශරීරයේ ඉඳගෙන පෙරේත දුක විඳිනවා, පිර දුක විඳිනවා, ත්‍රිසම් දුක විඳිනවා, නිර්සකයි දුක විඳිනවා. මේ සිත් පහළ වෙන්න වෙන්න ඒ සතා තමයි. ඒ සතයි කියන්නේ ඇලීම. දැන් ඒ දුක ලැබෙන පිළිවෙලට ඇලිලා දැන් ත්‍රිසම් දුක ලැබෙන පිළිවෙලට ඇලිලා පෙරේත දුක ලැබෙන පිළිවෙලට ඇලිලා අසුර දුක ලැබෙන පිළිවෙලට ඇලිලා අර අපායගාමී විරිසකාලි දුක ලැබෙන කර්මතු නැලී. તો ඇලීමේ ප්‍රමාණය අංශතු ප්‍රමාණ මේ ඒවා ලැබෙන ඒ සත්‍ය ඇලීම් සත්‍ය ගැන ඇලීම් ඒ ඇලීම් මගේ ළඟ දැන් මොනම එකක් සතුව කායි හිත වෙනවා ඒ සතර අපායයි සතර අපාය ඊගාගෙන චිත්ත මත්තම් පහළ වීමේ සම්පූර්ණම නිදී සම්පූර්ණයි මට එහෙම දෙයක් දැන් නැහැ එහෙම හිතක් පහළ වෙන්නේ නැහැ ඒ සහලන් මෙන්න දැනට දැන් මගේ හිතටත් වෙලා තියෙනවා සත්‍යාවිධානානි අබබ්බෝක මට ස්ථාන හයකින් ස්ථාන හයකින් අර සිත් පහල කරන එකම ක්‍රියාවක් කරන්නේ නැමලු ස්ථාන හය මොනවද? රසකනාසේ ජීව ශරීරයෙන් මොලේ ඔය ස්ථාන හයම අර සිත් පහල වෙන මුකුත්ම දෙන්නේ නැව නිකන් විරායාසෙන් දැන් කුඳ විදියට වැඩේ මම බලනවා අනිත් අය වාගේ අහනවා. ආග්‍රහණය කරන ඔක්කොම කරනවා. නමුත් අද සිත් පහළ වෙන විදිහට බැලෙන්නේ ඒ සිත් පහළ වෙන්නේ ඇහෙන්නේ නැහැ. ඒ මොකද්ද? ඇහෙන්නේ නැහැ බැලෙන්නේ නැහැ. ඇහෙනකොට යමක් අර කෙලෙස් ශක්තියක් ඇවිල්ලා ඉතින් ඒ කෙලෙස් ශක්තිය ඉස්සරහට එන අරවා පිළිගන්නවා. දැන් මේ සිතේ කීදමයක් එක්කයි අර શબ્දය දැන් ඒක දැන් නැහැ අර කෙලෙස් සත්‍ය නැති සිතක් ඉපත් වෙනවා ඒක එන හැටියට පිළිගන්නවා ඒක තේනවා අර කැහෙනවා කොහේ රහිච්චා ඒක නිච්චාවේ ධර්මද කිව්වට අඬ බොන්න අඳින්න වන්නේ අවස්ථාවට ජීවිතේ අවශ්‍ය දේවල් කරෙන්න ඒකේ ආකාරයෙන් කරනවා ඒවත් එක්ක කිසි මගේ දුක්දෙන ස්වරූපයෙන් ආශ්‍රයක් නැහැ. ඒක නිසා මගේ ස්ථාන හයක් හොඳ හික්මිච්ච ස්වරූපයකට පත්ලා තියෙනවා. හැබැයි සත්‍යාවිතානානි කුටි තෝරන දිනෝ මුත්‍රාකාරී. දේවල් මෙතෙන් ඕනේ නැහැ. නමුත් වැරදිච්ච තැන් ඕවා නිසායි මේ කාටත් බණ එපා. හරියනකොට ධන ඕන වෙලා තියෙන බව දැන් තේරෙනවා මේ. හරියට දුන්නොත් කොයිතරම් රසවත්යක තලු ගහලා ගිලිනවා. ඉදම්ති සංඝේ සතනම් පණිතයි. මේ ගොනු දිරීම ඉතාම ශ්‍රේෂ්ඨ ප්‍රණීත ගොනු කිරීමක්. මොනවා ගොනු කිරීමක්? ධර්මවල ගොනු කිරීම. නැතුව මේ සංඝයා වහන්සේගේ රතනේ ගැන නෙමෙයි ඔය කියන්නේ. ගොනු කිරීමේ තියෙන වැදගත්කම. ඒ ඒ ධර්ම දෙතෙන්ද ගොනු වෙච්චාම රතනම් පණීතම් වෙනවා. ශ්‍රේෂ්ඨාන්සේ කලාතුරකින් හුම්බෙන ප්‍රණීත භාවයක් හම්බෙනවා. ඒකේන සත්‍යේන ස්වස්ති හෝතු කිවි මොකද? ඒක බුදුහාමුදුරන්ගේ මේ ශක්තිය මේ විකෘතියටපත් වෙලා තියෙන සියලු භූත වල දැන් මේවා වැඩ කරනවා ඒවා නියම තැනට එන්න ඕන නියම තැනට එනකන් නවත්තන්න එනකන් අතන නවත්තන්නේ නේ ඒක හරි මෙහෙට කරන එක ආවත් නවත්තන්නේ ඉතින් ඒක නිසා බුද්ධ කාලේ කියලා දෙන බුදුහාමුදුරුවෝ කළේ. ඉන්දියාවේ ඉස්සරහේ ඒකයි ඒකේන සත්‍යයේ ස්වත්‍ය හෝතු කිවි. නිකන් හෝතු වෙන්නේ නෙමෙයි. එහෙම වෙනකම් මම මේ වැඩේ කරා. ඒක නිසා ඔව් ප්‍රලය කස්ස බලන්න කිව්වා ඉන්දියා. ඊචා පිටෝ කම්මං කරෝවා වේන වාචා උදිතී. ඔබට මේ දැක්කේ කියන්නේ මොකද්ද? ඒ චිත්ත tattweට පත් වුණාට පස්සේ තියෙන ලක්ෂණයක්. මොකක්ද? ඊටා කිසිම පාපකිය පීඩා දෙන කිසිම ක්‍රියාවක් යන්නේ අර විද්‍යාන් පහෙන් ඒ කිසිම ක්‍රියාවක් සංවිධාන ආයන වාචා ක්‍රියාවල වචන වලින්වත් ක්‍රියා වෙන්න හම්බෙන්නේ නැහැ දෙන්නේ නැහැ මොකද එහෙම එනකොටම එහෙම යන්තම් සංඥාවකට ලකුණු පේනකොටම ඒක පේනවා මේ වෙන්නේ මේකයි ඔය මොනවද කියන්නේ? සෝවාන් වුණාට පස්සේ ආව ඵල තුනක් තියෙනවා. ඒ ඵල තුන විවෘත කරන්න කියන්නේ. ඒ සෝවාන් ඵලයේදී ඵලයේ ගැන මෙච්චර කතා කරා. සෝවාන් ඵලයේ තමයි අර ස්කන්ධ පාර හදලා ඉතින් මෙන්න මේ කෙලින් යනවා කියලා සෝවාන් ඵලයේදී පත්වෙච්ච සිත කියනවා අර තියෙන රහත් ඵලය පව කරන්න දිනවා මෙන්න මේ තුන මෙන්න මේ කාර්ය යනවා සමිත වර්ගය. එළින්ම සමිත ගැටෙන්නේ රහත් කවියට. කියන එක සෝහම්ක තනට ආපු කලේ ආපු සංකාල පේනවා. දැන් මොකද්ද මෙයා මේ කරන්නේ? ඒ කාර්ය යනකොට ඒ කාර්ය සීලයෙන් මෙහෙන් අතුපසු මූණේ ගෑවෙන එක අරවම තියෙන්නේ මත්තක් යන්තම් මෙහෙමනකොට තේනවා ඒක සල්ලි කොල්ල දාලා ඉතිරිය. අන්න ඒ වගේ. එමිරව කිව්වේ. ඒ වගේ දෙකක් අහන්නේ. දහේ. අපි නමස්තෙන් දහයම. ඊළඟට ආයන වාචා. ක්‍රියාවල් වලින් වචන වලට සම්බන්ධ වෙන්නේ වැරද්දක් මේ සිතෙන් දෙන්නේ නෑ. නමුත් සිත ඇතුලේ තව කිම්පකම් තියෙනවා. කාමරාග ව්‍යාපාද, රූපරාග, අභිරාග, මානුද්දස්, අවිද්‍යාව තියෙනවා. දැන් ඒවා එන්නේ නෑ දොස්ත. ඒ එන්නේ නැති නිසා ඒවා දිරන්නේ. ආවනම් වැඩි කරක් වෙනවා. ඒ හිතට එනවා කාමරාග ව්‍යාපාද රූප භාවිත දෙන්නේ ඒවා හේම ගිලියන්නේ. ඒක නිසා මේවා දිරනවා. ඒ දිවීම පටන් ගන්න අවස්ථාවකදී ඒ නිසා මේ සෝනම් ඵලයට සීල ගෞරවයේ රූපා බුදුරු අන්තිම ගෞරවය ලැබෙන්නේ රහත් වීම ගැන ඉතින් මොනවද වුණාට පස්සේ ඒක නිකන් රුස්බාල යනවා කියන්නේ මෙතන තමයි කාන්සිය බයන්නේ. බයන්නේ දැන් මෙතෙන්ද පෙළ ගන්න විතරයි අමාරු. අබබ්බෝ සෝතස් පරිසදා අබබ්බසා වික්ක සදස්ස වික්ක ඒ සමාධි දර්ශනේ දර්ශනේ පහ කරන්නේ ඒ එකම දෙයක්වත් සෝල් ඵලයටපත් වුණාට පස්සේ. ඒක මේ දැන් මොකද්ද? සකස් වූ චිත්ත ශක්තියක අපුරුම් දෙන්නවා. අපං තමයි. මේ හතංකමේ යද්දනා කියන ස්වરૂපේ මොකද්ද? හැම එකක්ම තේනවා. මේ ප්‍රමාද නොයි. හරියට බර මීටරයකට අහු වෙනා වගේ යන්තම් පිට වැටෙනකොට ගන්න අන්න බෝට්ටුවක් ගන්න. එක පිටක් වැටෙනකොට කියන අන්න. ඒකටයි කිය ඔක්කොම පිටට එන්න ඕනේ. ඒ මුසිදි පිටින් පිට එනකොට විජාඩ බලන කොහෙන්ද බෝට් කියන්නේ. අන්නේ තරම් දර්ශන සත්‍යයක් මේ தත්ත්වයට ආවට පස්සේ කියනවා මේ தත්ත්වයයි මම මේ මේ தත්ත්වයේ ජීවුණු සිත් එතන සාගයන උගේ කෙරොයි දෙපැත්තට දෙදෙන ඒ අවස්ථාවට ගැලපෙන පදේ යොදලා තියෙනවා. එතකොට මේ තත්ත්වයට ආපුවහම ඒ ආපු එකේ වාරම මොකක්ද කියලා කියනවා. වාරම. ඒ වාරම කියන්නේ ඒ ඒක ඒකේ ආරම්භයේ ඉඳලා මොන ස්වરૂපයක් ගන්නවද මේ? කොහොමද ඔක හැදෙන්නේ? මොන ආකාරයෙන්ද හැදෙන්නේ? කොයි විදිහේ උදව්වක් ලැබිලාද හැදෙන්නේ? ඒකේ වාරම අගේ තියෙනවා. වනප්ප ගුම්මේ යථා පුස්සි තග්ගේ ජිම්මාන මාසේ පතවස්මි. ඒ මොකද්ද කියන්නේ? ජිම්මාන ඉක්වේදී ප්‍රථම මූලික කොටසදී ඒ දස්වල මල් යම් ආකාරයකින් පිටෙනවා නම් ඔය නීතිය යටයි කිව්ව අපිට. ඔය විදිහට එකක් පාල. එහෙම නැතුව බෑ. ඒ මොකද්ද? මේ පංචමහා විභෝකනේ කියලා අපි කියනවා. කාලයේ දේශේ දීපේමව කුලේ කිය. මේ කියන්නේ ඒකට යෝග ශක්තියක් සම්බන්ධ කරලා පෙන්වනවා ඒ ගිම්හාර යුද්ධයේදී මේ මල් වල කුඩු දෙකේ මේ ගිම්හාර යුද්ධය කියලා අපිට කරගන්න ඒ කිව්වේ මොකද්ද මේ කතා කරන්නේ ගිම්හානේදී වෙන්නේ මොකද්ද අර ප්‍රථම පළවෙනි යුද්ධයේ ඉඳලා ඊට කලින් ඉක්ුවේ ඉඳලා එක්කාසෙත් එක්කාසෙත් එක්කාසෙත් රසායන තමයි විම්මාන ඉස්තුව වෙනකොට ඒ ඔක්කොම මෙතන හද වෙලා ඕනිකම් බහැලා හොඳට ගොනු වෙලා ඒ ගොනු වෙච්ච එකට ඒ ඍතුගුණය ලැබිච්ච ඒ මොකක්ද ඉක්ුවේ සූර්ය තාපයේ එක්තරා අංශක ප්‍රමාණයක් තමයි අපි හිතන හැමදාම ඉර රස්නි. නමුත් ඒ ඍතු වලට එක එක රස්නි තමයි දෙන්නේ අපිට දැනගන්න බැරි හන්දා ඉන්නේ. ඒ ඍතුවේ ඒ ගහේ තියෙන අර මල්පත් මල්පල හට ගන්න ශක්තිය දැන් ගොනු වෙලා. ගොනු වෙලා තුනට හරියන්නේ නැහැ වැඩි. ඒ ඍතුවට ගැලපෙන මල් පුබුදු කරන පූජිතා පෙන්නේ. මල් පුබුදු කරන පූජිතා. නිකන් පූජිතා අපේ දෛත්‍යවා කල්වට හරියන්නේ නැහැ. ඉන්ද්‍ර ධම්මට හරියන්නේ නැහැ. පූජිතා පෙන්දෙන තරංග ආලෝක තරංග රක්ති තරංග ඒවා ලැබෙන්නේ. ඒ මොකද්ද මේ කියන්නේ ඒකට තමයි වාරම කියලා කිව්වේ. ඔතන නිකන් හම්බ දෙන එකක් නෙවෙයි සංසාරේ අනාදීමත් කාලයක් එක්කාසු කරපු ගුණධර්ම කියන වස්තුවක ගහ රසායනික ආස්තිය. දැනීමත් වස්තුවක එහෙම ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා මේක පුබුදු වෙලා හිර වෙලා තියෙනකොට ඉම්මාන මාසේ එනකොට සූර්යාගේ මල් පුබුදු කරන අන්තකයේ ආ තාපය දෙනවා දුන්නහම අර මල් පුබුදු වීමට තරම් සුදුසු සත්‍යයක් තියෙන රසායනික ආසෝ තියෙන ඒ ගහේ එහෙන් මෙහෙන් මොට් ඇවිල්ලා මල් පලාගෙන දෙවි හදගන්නවා. තවත් ගස් කොච්චර දිනන ඔක්කොගෙන් දැන් මේ කලේක මල් පිටිනවා නැහැ. ඒකට සුදු මේ කිව්වෙම වදාලේ මොකද්ද? අර සංසාරේ ගමන් කරලා එන ඒ ගමනේදී ජීවිතය ඇතුළත සත්‍ය එක්කාසු කරපු පුජ්‍යලයෝ ඉර වෙලා තියාගෙන ඉන්නේ. ඒක එයා ළඟ කුපුරන්න ඔන්න මෙන්න තරමට ඒ ගුණ ධර්ම පිළිස්සෙ. හොඳ ධර්ම වලින් අපෝෂණය වෙලා ලෑස්තිලයි. ඊළඟට බිම්මාන මාසේ පායන සූර්යා වාගේ හරියට ලෝත්‍රා බුදුරෙක් බව පහළ ඒ පහළ වෙන ලෝත්‍රා බුදු ජීවිතේ විතරයි මේ මිනිස්සුන්ගේ එක්කාසෙච්ච අර ශක්තිය ධර්ම ශක්තිය මතු කරලා මල් බල හට ගන්නවා වගේ සෝහන් ආදී මාර්ග බලවලටපත් කරන් පුළුවන් ඒ ක්‍රමෙයි. Thank you. විඥාන මානසිකය කියලා ඈ විඥාන මානසිකය කියලා පටම ස්නින්ගෙන් දීගේ අයිතිනි ඉක්වා මාස ගානක් අයිතිනි ඈ ඒක මාසෙ නෙවෙයි ඉතුරටයි මාස හතරටයි කිය සමහර විදිහට සමහර තුනක්යි පටම ස්නින්ගෙන් දී කිව්වේ පළවෙනි මාසේ රස්නේ වදින දෙවෙනි මාසේ රස්නේ වදිනාට පස්සේ දෙතිපල් ගන්න කාලයක් නැහැ දෙවියක් ඇවේ. ඒ නිසා මුල් කාලෙම තමයි ඒකට දෙන්න ඕන. ඒවයි දුන්න හැටි ම මොට්ට ඇදිලා මල් හැදිලා මල දෙවිය වෙන්නේ සෙක්තව කාලයක්. නැතුව අන්තිම මාසෙ දුන්නා නම් මල් විතරයි දෙවිය. ඈ යම් නැති ඉතින් ඒ ඉරපායන් නැතුව කියලා ඒ පිළිගන්නේ මාළු. ඉරාවට අහු නැත්නම් එහෙමම කරගන්න. කර වෙන්නේ නැහැ. මේ මල. කියන්නේ තියෙන දුක්ඛයෙන් පහළ දුක්. ඒ ප්‍රබෝධය ඇතුලේ නැහැ. ඔය ප්‍රබෝධයෙන් එවකින් නරයලන්නේ සංසාරේ ඉතින් යනවා ඒවත් එක්ක. සමහර අයට වරාය වලට ගොඩ බහින්න නුදුන්නාම මේ පටවපු බඩු දෙකේ රස්තිය දෙනවා. හැමදාම රස්තිය දෙන බඩු වලට මොකද වෙන්නේ? අන්නේ වගේ අපි වරායක් ලැබෙන එක. මූදේ පාන. ඉතින් මොනව කරන්නේ නැති. ඉතින් පතෝපු ගන්න තියෙනවා. ඒක නිසා කොහොම හරි අර ඒ කාලේ නැතන් ඉතින් ඔය සත්‍ය අනුගා ඉන්න අපි අපි ඒකනේ දැන් කරන්නේ. සත්‍ය ආදී වැටලා ඉතින් වරායක් හම්බේ නැහැ. ඈ? නේද? ඉතින් සතෝපමන් ධම්ම වරන් අධේතයි. අන්නේ උපමාව කුලින් දේශනා කළා. දේශනා කරපු ධර්මයේ තියෙන ක්‍රියාකාරී දැනගන්න. විස්තර කළා. නිබ්බාන ගාමි පරමං. ඒක එල්ල උනේ කොතෙන්ද? අර මලේ තිබිච්ච දැහි දිවිච්ච රස ඔක්කොම ඒ මල්පල හටගෙන ඔක්කොම ඉවර වුණාට පස්සේ ගහ අවසන් වෙනවා නිබ්බාන ගාමී සම්පූර්ණ විවීමටපත් වෙන සත්‍යය රෝගාවේ යහපත් සඳහා මම දේශනා කළාය ඒ කරපු ඒ දේශනා කිරීමට ගත සත්‍යය මම මේ දැන් මේ අල්ලන් ඉන්නේ හැම එකටම නිසා ඒවා කොහොම සංසුම් බවට ඒ ඒ නිවීම ඒවා තියෙන්න ඕන. හැදුනා වගේ කැඩෙන්න ඕන. ඉතින් අපි නිවන් යනවා කියන්නේ හැදිච්ච එක කැඩෙන එක. තේරුණා? ඈ හැදිච්ච එක කැඩෙන හැදුනේ යම්සේද හැදුන එක විකෘති කරපුවාම කැඩලා යනවා ඊට පස්සේ ඒක නෑ. දැන් මෙතෙන්දී අර භූත වලට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒ නිවීමටපත් වෙලා සම්පූර්ණයෙන්ම නිදුණා වගේ මේවට කියනවා. මේ උන්වහන්සේ ප්‍රකාශය ඒ විලාවේ උන්වහන්සේ අවදි කරපු චිත්ත ශක්තියේ ප්‍රමාණවත් අරමින් ලෝකයාට ඒවා ප්‍රයෝජනෙ අරගෙන ඒ වගේ ශක්තියක් අපටත් හදාගන්න ප්‍රකාශයටපත් කරනවා. වරෝ වරඤ්ඤු වරදෝ වරා වර වර කියලා කිව්වෙ මොකද්ද? ත්‍රිවිධ. දැන් කායික වාචික මානසික වශයෙන් ඒ යම් දුක්ජන තත්ත්වයක් ජීවිතය තුළ හැදුනා නම් ඒ தත්ත්වය සම්පූර්ණයෙන්ම නැති කිරීම සඳහා යෙදුනා වූ ධර්ම ශක්තිය වරයි උතුම් ඒ ධර්ම ශක්තිය මේකයි කියලා දැනගත්තා ඒ දුක්ඛන ධර්ම සත්‍ය මේකයි ඒක නැති කරන්නේ මෙහෙමයි කිය ඒ උතුම් දැනීම යමෙක් දැනගත්තා ඒ දැනගත්තා වූ ධර්මයේ වරදෝ ඒ දැනගත්තා වූ ධර්ම සත්‍ය තමන්ගේ යහපත පමණ පිළිබඳ නොසිතා අනුන්ගේ යහපතට ඉල්ල කළා නම් වරදු වරාහර මේ කියන ඒ ධර්ම සත්‍යය ඒ අනුන්ගේ චතකට එල්ල කළා නිර්වාණ ගාමී ප්‍රතිපදාවටපත් කරන්නේ ඒ ඔක්කොම කොලේ මොකද්ද කො මොකෙන්ද කලේ ශ්‍රේෂ්ඨ බුද්ධිමත්කම ශ්‍රේෂ්ඨ බුද්ධිමත්කම එතකොට දැන් මේ උපරිම මට්ටමේ බුද්ධියක ශක්තියක් තියෙනවා බුදුහාමුදුරුවෝ කාගෙද? සෝවාන් සතරදාන අනාගාමි අරිහත් සම්මා සම්බුද්ධ. දැන් අරිහත් තමයි බුදුහාමුදුරුවෝ. නමුත් මේ අරිහත් භාවයේ තුල සම්මා සම්බුද්ධ භාවයේ තියෙනවා. ඒක නිසායි අනිත් රහතන් වහන්සේලාට වඩා උපරිම විශේෂත්වයක් ගන්න. ඒ විශේෂත්වය යටතේ හැදිච්ච සිත ඉදම්පි බුද්ධේ රතනන්ත ඒ බුද්ධියේ බලයෙන් ඉන්න මෙහෙම අංග හතරකින් එකයි වරෝ වරණ්‍ය වරදෝ වරහ ආකාර හතරකින් ශ්‍රේෂ්ඨත්වයට පත්ලා දෙනවා ඒ ශ්‍රේෂ්ඨත්වයට පත්තු සිටේ වේගය තමයි. හරියට ඉගල්ලෙන් කපන්න බැරි කන්දට බෝර ගහනවා වගේ පාරක් අර සෝහන් ගුණේ ඉඳලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා සම්මා සම්බුද්ධ ගුණය විකාශනය කරන හැටි දෙන්නේ. ඒ අවස්ථාන වෙදී අවසාන වේගය දැන් මේ ඉතිරෙලා සුම්බුන් තියෙනවනේ. ඒ කියන්නේ යමක් ඉතුරු තියෙනවනම් සුද්ධ වෙන්නේ. මෙන්න ඔක්කොන්ටම පෝරබා. මොකද සම්මා සම්බුද්ධත්වයේ අයිති චිත්ත සත්‍යයේ නිපදවන සම්පූර්ණ බලය. මෙන්න. ඒකට හොරොත්තු දෙන කිසිවක් නෙමෙයි. ඒකට හොරොත්තු දෙන කිසිවක් නෙමෙයි. ඒක නිසා ඒවා ඉදම් විදුද්ධිය රතනම් පණිතං ඒකෙන් සත්‍යයේ කොටස. දැන් මේ අපිට මේ දෙන්නේ මොකද? ඔක්සර බල සම්පන්න හිතේ පුළුවන්කම. මේ ඒක පැත්තක තියාගෙන වෙනානම් මනං උරක්ති කොන්න කුරුතු ගානෝ කපුරු ගානෝ නිය බුදු ගේනවා මිසක් නෙමෙයි. ඉතින් මේ ඔක්කොම වේදි ඉදිරිපත් කළ බුදුහාමුදුරුවෝ සාධාරණවන්තියි. වෙච්ච දේ මේ විශාලා මහණේ. අද මොනවද වෙලා තියෙන්නේ? සීනම් පුරාණං නවං නත්ති සම්බව. පරණ හැදිච්ච ඒවා. අක්කොම සීන භාවයට නැති තත්ත්වය. දැන් කියන ඔක්කොම දැන් සෞම්‍ය මට්ටමට ඇවිල්ලා. දැන් ඒ පරිණු බුද්ධ බලයෙන් දිනින්න ඒවා තියෙනවා. ඔව්. සාමාන්‍ය. ඒව මට කියන්නේ මම බුදු ස්ථානේ එන්න මොකද කියන්නේ එදාට කියනවා අද කියන්නේ කො මන් මොකෙක් තවත සීනම් පුරාණ කරුණ හැදිලා තිබිච්චවක් වුණානි අහෝසි නවන් නැති සම්භවං අලුතෙන් හැදෙන්නේ නැහැ අලුතෙන් හැදෙන්නේ නැහැ ඒ කෙනතෝ දෙල්ලලා එදා තිබිච්ච ගස්වල එදා හිටපු මිනිස්සු හැබැයි ඊගේ પરම්පරාවල් වලට වගේ කියන්නේ එදා තිබිච්ච සත්‍ය ගැන බුදුහාමුදුරුවෝ විරත් චිත්තා ආයතේ බව. මේ යම් කිසි චිත්ත සම්බන්ධයක් ඒ ඒවා හැදීමට හේතු වුණා නම් ඒ හැදීමට හේතු වුණා වූ ආකර්ෂණක ස්වરૂප තමයි දෙන්නේ. නැවතත් ඒ හැදෙන්නේ. සේ කීන බීජා අවිලෝකිච්ඡන්දා කීන බීජ. කීන බීජය කියන්නේ මොකද්ද? ඒක බීජය කියනවා නැවත හදන ශක්තියේ බීජේ නෑ. බීජේ නැවත හදන. ඒක නිසායේ බීජය නිවිච්ච බීජයක්. මොකද්ද? නැවත හදන ශක්තිය තියෙන්නේ රත් වීමේ ඒ රත් වීමයි මේ නිව්වේ නැවත ඔය සත්‍යයට මේ විසාම මහාමානුව සම්මින්නේ නැහැ ඉදම් සංගේ රතන ඊට කොමුව මෙන්න මේ ගානට ගත්ත නිසා මේ සියල්ලම ඒකේ බලාපොරොත්තු තත්ත්වයට සිද්ධ වෙනවා සිද්ධ වෙනවා ඈ අවිරුල් අර බදා ගැනීමෙන් යුක්ත සිවිච්ච එකක් ජීවිතපත් ඔබට බදා ගැනීමෙන් යුක්තව ජීවිතේ ඒවා ඔක්කොම අල්ලගෙන ඉතිරි කොහොමද අපට අපට ඕකාරෝපණය දැනුත් ඔය ඒ පදේ මාන්නල කතා කළොත් මේ සියලු ලෙඩ කොහෙන් හරි අල්ලන්නේ අල්ලන්නේ නැතිලේ ඇල්ලිල්ල නවත්තනවා නෙමෙයි අල්ලන එක නවත්තනයි නවත්තන්නයි කියන්නේ. ඇල්ලිල්ල නවත්තන්න යන්න එපා. අල්ලන එක එක නවත්තන්න. අල්ලන එක නවත්තන්නේ කොහොමද? නාල්ලෙන් දීවි. ඊළඟට ඔතෙන් යරේදා මම පටන් ගන්නේ කිව්වා. දැන් රතන සූත්‍ර දේශනාව අවසానයි. සක්ම දේවී. එනිදී කාටත් මේ කාර්යය පහදලා දීලා දිව්‍ය සමූහය ඉදිරියේ ප්‍රකාශ කළයි කියන ප්‍රකාශයක් තමයි යානීද භූතානි සමාගතානි බුම්මානි වායානි වන්තන්ති තථාගතං දේව මනුස්ස පූජිතං විත්තං නමස්කාරං කරති එමුක යන්තරමග්නේ රෝග බය, මහංස බය, දුර්භික්ෂ බය අධිකරම්ට යන්තරමක් මේ දෙදෙස ඇදිලා තිබුණා නම් යන්තරමක් විෂ ප්‍රමාණයේ සකස් වීම. තථාගතම් දේව හරි මඟ ගියා වූ සිතක් හදපු උත්මයා. ඒ සමන් වහන්සේගේ හිතේ තිබිච්ච ශක්තිය පාලනය කරමි. එහෙම ගණම් පිට අල්ලමි. මනුෂ්‍ය පූජිතයි. ඒ ගණන් පිට හැදුවා වූ ඒ ඒ ප්‍රමාණවල වේග අර රසායනයේ පූජිතං කවල දැන්නේ කියලා. ඒ මොකද බුදුහාමුදුරුවෝ කලේ මේකෙන් බලන්න තේරෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ වෙන මොකුත් තවත් කලේ නෙවෙයි. ඉස්සකත්යෙන් පලන ඔක්කොම කලේ කියලා සත්‍ය දේවේන්ද්‍රින්ද දේවීන්ද්‍ර වැටිච්ච කුණා. ඒ උත්තරයක්. බුද්ධං නමස්සාමි. අනේ ඒ බුද්ධ ඒ බුද්ධයට මගේ নমස්කාරය. අනේ ඒ ධර්මයට මගේ নমස්කාරය වේවා. අනේ ඒ ධර්ම ගොනු කරපු ගොනු කිරීමේ ශක්තිය මගේ নমස්කාරය වේවා කියලා කතර දුක්ඛය. දෙවි දේලා දානවා. හරි. හරි. ඒ විනාඩි පහේ ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් අර බුදුහාමුදුරන් අහන්නේ පස්සේ. අගහරිය කිව්වම අර ධාත තුන. හොඳ වචනේ කවුරු කිව්වත් හොඳයි. ඒ කියන්නේ බුදුහාමුදුරු රතන සූත්‍රයේ කිව්වත් යහෝනිස්සජ රතන සූත්‍රයේ කිව්වත් හරියට හරියි. ඒක කියමනේ කියමකු සුදු බුද්ධය එන්නේ ඈ මහත්යා රෝසමල දොරකට ගේ ඇතුලේ ඕච්චියම ආවත් මල රෝසමල කැලේ කාටවත් අඳින් පාළු විදිහකට තෝරුණා ඒක නෝකුල ඒක නිසා දිව්‍ය රාජයෙන් දිව්‍යයි කියන ඕකේ අර බුදුහාමුදුරු මේ දිව්‍ය රාජී ඒවා නිකන් සොච්චන් නැහැ යේසුස් වහන්සේ කිව්වත් බුදුහාමුදුරු කිව්වත් හරි වචනේ හරියට හරි මේකයි මේක දෙදුමක් නැහැ. ධර්ම ධර්මයේ විතරක් දුක්දිනා. ආයෙත් හරි. ඒක නිකන් දැන් ධානිකුත් තියෙනවා. අද පින්වලුත් දෙනවා. මගයි මේ හත් දවසක් ජීවිරාජ සමූහා වෙනුවෙන් විශේෂයෙන්ම ආරම්භ කරන පුණ්‍යානුමෝදනාව සඳහා ආරම්භ කරපු මේ පින්කමේ වැදගත් අවස්ථාවක් තමයි මේ ධර්ම සාකච්ඡා අවස්ථාව මොකද මේක වැඩගත් වෙන්නේ මේ ක්‍රියාවන් වලට අවශ්‍ය වන සිත හැදීම ඊට සම්බන්ධ වෙච්ච සෑම දෙනාටම ලොකු රුකුලක් වුණා මේ ධර්ම විග්‍රහය. ඉතින් අර වනප්ප ගුම්බි යථාසුසිතන්ගේ ධම්මාන මාසේ පටමක් නිින්දින්නේ කිව්වා වගේ සංසාරය අනාදිමත් කාලයක් පුරාතු ධර්මවල බලය තමයි මේකටත් මේ මහත්තුන් සම්බන්ධ කළේ. නැත්තම් උපවන්නම කතා කරලා දෙනවා. නෑ ඉන්න. මට ලබන සමානි කර මොන හරි හැල්ලක් දාලා මේක මේක කියාපු හැටි කනගෙන ඇවිල්ලා තියෙනවා නම දෙන්න. මේ හත් දෙනෙ තෝරගත්ත අනිත් අය හතලිසොත් ඇවිල්ලා මේ මෙහාට එලා ඉඳලා මේව කරන්නේ. මොකද අර ධර්මයේ වැඩ කරන්නේ රොට්ටු දෙන්නේ නැහැ. ඒ අඳ ඇනකොට නිකම්ම මේ. අන්න අර සංසාරේ එක්කාසු කරපු ධර්ම පේනවා නේ තම තමන්ගෙන්. ලෝක දිහා බලනකොට ඒ කාසාරමි සේක ධර්ම පිළ හැටි. අමාරු කරෝලයි ගතිය කන අමාරු රොටි බපී කන අමාරු මසී බපී කන වුන් හම්බ කරපේටි. ඒක නිසා ඒ දිව්‍ය රාජ්‍ය දෙවියන් මේ කාලේ උදාකාර මේ මහත්කමක් කළා. අද රාත්‍රී පූජාව මේ මහත්මිය අවසන් කරන්නේ බෝධින් වහන්සේ මේ තැන් වලින් මේ සෝවනේ කළා. ඉතින් හෙට අපි ආදාස්කර දිනකම් පටන් ගන්නවා. ඉතින් අපි මේ ආකාරයෙන් දවස් 7 ගත කරු හැකි ආපස්සට ඇවිල්ලා බලනකොට බොහොම රසවත් ඇති. ඒ විදිහේ කාලයකින් අපි රැස් කරගත්තා වූ සකල කිසිම සම්භාරයෙන් ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයටත් අනිත් ස්ථානවලටත් අප අපේ කරන්නා ස්ථානවලටත් අදිබ්බෝධි සියලුම දිව්‍ය රාජ සංඥා මේ පින් අනුමෝදන් මේ සෑම දිනාට සාන්තිය සත්‍වා ගැනීමට රටේ පවතිනා මේ කද්දල් සාධිකත් වෙන්නේ කාටත් සම්පිල්ලේ ජීවිතේ ගෙන යාම සඳහා දීහි සහාය කළ යුතු කාර්යයක් කරත්වා ඒ දිව්‍ය රාජ සමූහාත්මේ ධර්මයේ නිවන් පිණිසේ දේවායන් පිට ඇති කර දෙන්න. එක්තාවතා ධම්මේ. ආකාශත්ත ආකාශත්ත ඥාතීන් දෙන්නේ දන්නේ සස්කරගත්තා වූ සකල කුසල පුණ්‍ය සම්භාරයෙන් දීපත් කළා වේ සියලුම දිවරා සමූහාටත් තම ගමන් නොවෙන්නේ ජීමේ පල්ලෝගේ මෞර්යාදී ඥාති වර්ගයාටත් ඕක පිළිතුරුන්වත් ලෝකතුන්වත් තම තමන්වත් මේ සත්‍යේ කාන්තෙන් සියලු දුක් නිවාලන්නා වූ නිවාන් ධර්ම අවබෝධයේ හේතු වේවා කියලා හිතාගන්නවා. අභිවාදන සීලිස්යෙන් සංගද්ධාවචායනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛම් බලං ආයුරෝග්‍ය සම්පත්‍ති සංඝ සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති විනාතේ සම්පදෙතුනා සමට මුනිවන්සු ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡම් වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිද්දතු Thank you.